ප්‍රශ්න දෙකක් තියෙනවා මේ મંદિર බත් සහ වාහන සම්බන්ධ. ගෙවල් ලක්ෂ ගණනක් තිබෙනවා. මේකේ යම් විදියකින් මේ අවුරුදු 10 12 තුල අනිසි මට්ටමට ආදායම් උපයෝග කරගෙන තිකලා තියෙන મંદિર වගේ පෙනෙන ඒවලට තමයි ඇත්ත වශයෙන්ම අය කරන්න හදන්නේ. නැත්තම් මේක අවුරුදු ගණනාවක් තියෙන අයට ඒ කිසිසේත්ම ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. මොකද ලක්ෂ 2000ක් විතර වියදම් කරන ගයක් හදන්න. මේකේ ලක්ෂ 10ක් වියදම් කරන්න බැරි රටේ අහිංසක ජනතාවෙන් ආයෝජන කරන්නේ. දෙවැනි එක තමයි අපට මේ වාහන බද්ද සම්බන්ධ. යම් විදිය විෂමතාවයක් තිබ්බා ඩීසල් ඩීසල් පෙට්‍රල් තියෙන වාහනත් හයිබ්‍රිඩ් වලින් එන වාහනත් අතර 120ක විතර පරතරයක්. මේ 120ට අපි බද්දක් 140ක් දැම්මා. ඒ පරතරය අඩු කිරීම තුලින්. අන්න ඒකෙන් ආදායම උපයෝගී කිරීම තමයි අපට අවශ්‍ය වුනේ.